අපි මේ කතා කරන්නේ ධම්මදින්නාට පින් සිද්ධ වෙන්නේ. විසාකාවගේ ප්‍රශ්නට පින් සිද්ධ වෙන්න මේ දෙන්නටම බුද්ධ කලිම බුදුහාමුදුරුවෝ කියලා දීපේකේ පින් සිද්ධ වෙන්න කල්පනා කරලා බැලුවට අපිට හරි අමාරුවක් තියෙනවා මේ gedderම ඇතුලේ හිටියට මේ රූපේ කියන්නේ මමය රූපං අත්තන සමනුපස්සති කියන එක අනුන්ගේ කනන් අපිට දැක ගන්න පුළුවන් වෙයි. තමන්ගේ එක දැක ගන්නවට වඩා ඒත් වටිනවා. ඒත් ගන්න බෑ මේ පුද්ගලයාට කියන්න ඕනේ මම උඹව ආදර්ශයට අරන ආදාසයට අරගෙන මට තේරෙනවා උඹ මේ ලස්සන වෙන්න හදනකොට එහෙම නැත්නම් අනුන්ට මේ රූපලාවන්‍ය එහෙම නැත්නම් කාය වර්ධනය කටයුතු කරලා අනුන් අතර කැපිපෙන්න හදනකොට උඹ හිතන්නේ මේ කය තමයි අරූපේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. නමුත් යාට පහත් කළ සලකන්න ඒ කිසිම හේතුවක් කරගන්න බෑ. ඒ මොකද අපි ඒකේ නොකරුවාට ඒහා සමාන යමක් කරමින් අපිත් මේ හීනේ බුද්ධි විඳිනවා. ඒක නිසා අපි එකිනෙකාට ආදර්ශ වීමෙන් ආදාශයක් වටපත් වීම අපිට දැනගන්න පුළුවන් කොච්චර පටලවා ගැනීම පටලවා ගන්නවද ඒ රූපයේ වශයෙන් නිරෝගී හරියට දිගට උස පළල වර්ණයේ සහිත කෙනේ කොච්චරක් දැඩි සක්කාය දිට්ඨියක් ඇති කර ගන්නවද කියලා කියනකොට ඊයා සමාන විරූපී කෙනෙක් ගත්තොත් ඒ විරූපී කෙනා අර රූපවන්ත කෙනා මනාපය නිසා එහෙම නැත්නම් දැඩි රූප කායට තියෙන ආශාව නිසා ඒකට මැස්සෙක්වත් වහන්න දෙන්නේ නැතුව කුරුලාවක්වත් දෙන්න දෙන්නේ නැතුව තලකලලක්වත් දෙන්න දෙන්නේ නැතුව රැකගැනීමට කොච්චර මහන්සි වෙනවද කියනවාද ඒ කායර කොච්චර කැමයි ඒ වගේම තමයි විරූප කෙනා හැම වෙලාවෙම නිදාගන්නේ නැගිටින්නේ කන්නේ බොන්නේ දිගටම මුතුම ද්වේෂයෙන් මට මේ සමාජයට යආ ගන්න බැරි තරම් කත රූපයක් තියෙනවා කියන්නේ ඔය මේ නෑතකදී මයිකල් ජැක්සන් මට මතක නැති නම. ඔය මයිකල් ජැක්සන් කියලා මිනිහෙක් මම හරියට එදා ඇමරිකාව ගිහලා ඉඳලා තමයි යාගේ මරණය සිද්ධ වුනේ. මරණය මේ අවධානය ආදානය සිද්ධ වුනේ. ඉතින් එදා මේ මුළු මුළු ඇමරිකාම මේ විතර තමයි. ජනාධිපති මුල්ලි මිනිහාගේ කතා. ඉතින් අර මයිට් එක බාහන කරන පොඩි ළමෙක් ඇවිල්ලා මයිට් එක කතා කරලා ස්වාමීන් වහන්සේ මයිකල් ජැක්සන් මැරලා ඉන්නේ. මම මයිකල් ජැක්සන් ගැන කළු මිනිහෙද සුදු මිනිහෙද කියලා. ඌට වෙන් බැලුවා. ඊට පස්සේ ගිහිල්ලා ලොකු තාත්තගෙන් යවුවා. ලොකු තාත්තගෙන් යවුවට පස්සේ එයාත් වෛද්‍යවරයෙක්. එයා කිව්වා කවුද ඔයාට මොකටද කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ ඇත්තට මයිකල් ජැක්සන් ගැන කැමතිද කියලා. මම කිව්වා මම දන්නේ නැහැ මේක ගෑණියක්ද මිනිහෙක්ද කියලා දන්නේ නැහැ. කළු සුදු දන්නේ මම හැබැයි කළුද සුදු කියලා. ඇත්තටම කළු මිනිහෙක් පස්සේ සුදුමයි කිව්වා. ඒ නිසා ප්‍රශ්නේ වටිනාකමක් තියෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා මෙයා මේ පුදුමාකාර විදියට රූපේ කිවිලද මේ හීනමායර පත්‍විච්ච මිනිස්සේ ලෝකෙම ජනප්‍රියයි අන්තිම ලෝකෙට හොඳම සංගීතඥයා විශේෂයෙන්ම පොප් මියුසික් ඇති කරපු ලොකු යුග මෙහෙවරක් කරපු කෙනෙක් හැබැයි රූපකතයි කියලා හැම වෙලාවෙම යාට සැකයක් තියෙනවා නිසා කද්ද බල පාඩකස් කණ්ණාඩි අවු කණ්ණාඩි දාන්න නැත්නම් කොණ්ඩේ අඩාල ඉස්සරහට දාගන්නවා එතන මුළු ඇඟම ඇඟ ලස්සනයි මනුස්සයගේ ඒ මූණ පේන්නේ නැතෙන්ද විකාර කරනවා හැබැයි මනුස්සය හරි කැමැති මනුස්සයෙක් කියන්නේ ලෝකේට ජනප්‍රියම ගායකයෙක්. හැබැයි එයාගේ සැකයක් තියෙන හැම වෙලාවෙම මම මේ කැතයි කියන එක. ඉතින් මේ මිනිස්සයා ඕනම තැනක ගියොත් සංගීසන්දර පාතර අඩු ගානේ නැව් පහක් ගෙනියන්න ඕනලු වේදිකාව සකස් කරන්න. ඒකෙන් දොස්තරලා පස් දිනක් ඉන්නවලු හැම වෙලාවෙම පිටිපස්සේ යනවා කුරුලාවක්වත් තල කැල්ලක්වත් ලප කැල්ලක්වත් ආවොත් ඔක්කොම නතර කරලා ඒක හදන්න ඕන. එතකොට මේ බෙහෙත් වගේක් විශ් වෙලා තමයි මැරලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්යාට ඒ ලෝකයා අන්තිම කැමති මිනිස්යා. ඒකට ඇතුලෙන් තියෙනවා මගේ රූපය මගේ ආත්මය මේ දෙක එකයි ඒකදී මේ මගේ මුණ කැතයි කියන එක. ඉතින් මේ මිනිසෙකුට හිතේ ඉඳ කවදා හරි පැත්ත කරලා ගහක් මුල වාඩි වෙලා භාවනාවක් කරන්න. කල්යාණ සත්පුරුෂය දකින්න. එහෙම නැත්නම් ආර්යයන් වහන්සේ නමගේ ජීවිතය කොහොමද කියලා හිතන්න විලාවක්වත් නැහැ. මොකද ඒ තරමටම මේ රූපේ සහ ආත්මේ දෙක අතර තියෙන පටලවිල්ලේ රූපේ ලස්සනයි හෝ අවලස්සනයි වශයෙන් අරගෙන ඉතින් මේ තියෙන පටලයි. ඉතින් මයිකල් ජැක්සන් හැම කෙනෙක් තුළම එක්කෙනෙක් පොඩ්ඩට ඉන්නවා. අපි හැම කෙනෙක් තුළම මයිකල් ජැක්සන් කෙනෙක් ඉන්නවා. අපි හැම වෙලාවෙම කැමති ඒ නිසා මේ රූපේ සහ ආත්මය අතර තියෙන සම්බන්ධතාවය බලන්න. මේ අපි කතා කරන්නේ මේ සාමාන්‍ය අසුතවත් පුතත් ජනෙක් පිළිබඳව. ඉතින් මේක එහෙමම ඇතුළට එනවා මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් වෙන්න පටන් අර ගන්නවා මයිකල් ජැක්සන් කළු සූදු කියන වගේ අපි දවසක සත්පුරුෂයන් දැකලා සත්‍ත්වර්මයේ අහලා ආර්යයන් වහන්සේලා දැකලා උන්වහන්සේලා මේක මහ ගණන් ගන්න දෙයක් නෙවෙයි මේක ගණන් ගන්න දෙයක් නෙවෙයි කියලා දැනගත්තට පස්සේ අපිට වෙන වෙන පැත්තක් යනවා නමුත් ගණන් ගන්න දෙයක් නෙවෙයි කියලා ඇහුවට අර ඇතුලේ මුල් බහගෙන තියෙන අර සර්පෙක් ගහපු විෂ වගේ විෂ කපල එළියට ගන්නවා කියන දවසේ අපිට තේරෙනවා හිට අපි අකමැති වුණත් කැමැති වුණත් මොනම තාලකින්වත් ඒ දේ ධර්මානුකූලව කර්මානුරූපව සිද්ධ වෙනවා මිසක්කා කළු මිනිහා සුදු කරන්න බෑ සුදු මිනිහා කළු කරන්න බෑ කැත මිනිහා ලස්සන කරන්නත් බෑ ඒක එහෙමමයි නමුත් මේ කැත ලස්සන දෙක මයෙන් අයින් වෙලා මට මගේ හිතේ විවේකයක් ඇති වේවා මේකෙන් කියලා ඊට ඒක කරන්න බෑ ඒකවත් පාලනයක් අපි ළඟ නැහැ අනිකාට හරි ઈચ્છා බංගත්වයක් ඇති වෙනවා. හරි Taman වැල් ගැඩවිල්ලක් පාටපත් වෙනවා. හැලලා දාපු හැවක් තත්ත්වයටපත් වෙනවා. වමන කරපු වමනයක් පාටපත් වෙනවා. කුණු වෙච්ච බලුකුණක් පාටපත් වෙනවා. ඕන විදිහට මේක හිටින්නේ නැහැ. හිටින්න කියලා කියන්නේ දැන් මේ මේ සක්කායදිට නැති කරන්නයි ඕනේ නැති කරන්න බෑ. කොහෙන් ඇවිල්ලා ඇඟේ යලවෙනවද කියන්න බෑ. කෝල්ල ගුලියක් වගේ. අන්නේ දැනගැනීම සහ ඒ ඒ සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා ආර්යයන් දැකපුවා දක්වා වූ සත්පුරුෂයන් දැක්කා වූ ආර්ය ධර්ම ඇසුවා වූ සත්පුරුෂ ධර්ම ඇසුවා වූ ආර්ය ධර්ම හැසිරෙන්නා වූ සත්පුරුෂය හැසිරෙන්නා වූ කෙනා අර ඉස්සෙල්ලා මයිකල් ජැක්සන් කුරුලාවක් එන්න ට්‍රෙන්ඩ් යම් තාක් දඟලුවාද එහාට වැඩි දඟලිලා දඟනවා කොහොමද මේ යනකොට එනකොට කනකොට බොනකොට ඉන්නකොට ඉඳ ගන්නකොට සක්මන් කරනකොට මේ සක්කාය දිට්ඨිය මතුවෙන්නේ කියලා බලන්න. තෝප්පල කියලා කිව්වට අයින් කරන්න උත්සාහ කරාට එල්ලවන්න එල්ලවන්න ඇඟිල්ලෙනවා. එල්ලවන්න එල්ලවන්න ඇඟිල්ලෙනවා. එදාට පුදුම සංවේගයක් පහළ වෙනවා. දැන් මෙතෙක්කල් සංසාරේ කිරුවේ පුළුවන් තරම් මේ සර්පයාට කිරිපෝකෙද. රූපං අත්තන සමනුපස්සති කියලා ඉතින් විශේෂයෙන්ම සරුවචාන් සඳහන් කරලා තියෙනවා. මන්ද දශකේ ක්‍රීඩා දශකේ පැනනට පස්සේ වර්ණ දශකෙට එනවා. විශ්වතිය කාලේ. ඉතින් ඒ කාලෙකින් කවුරුත් ඉන්නේ අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි හරිම තාලෙටයි කියලා ඉතින් ඒ කාලෙට ඉතින් අක්කත් එකයි අයියත් එකයි. හැබැයි පොඩි එකාට තියෙන මේ මොකද වෙලා තියෙන්නේ කියලා. වයසට ගියාට පස්සේ නම් ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ. තමනුත් ඒ පිස්සු ගැලපෙන නිසා. මම පොඩි උන්දිය බලනකොට මෙන්න මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක මේ බුදුහාමුදුරුවෝ කිව්වට ස්වභාවෙනේ. වර්ණ දශකයේදී ඒක වෙනවා කියන කහන දෙයක් නැහැ. ඊට පස්සේ 30 40 වෙනකොට ගෘහස්ත වෙනකොට ඉතින් මේකෙන් තමයි ඉතින් එක එකන එකන පටලවා ගන්නෙ පටලවා ගන්න බඳිනවයි කියනවා හිරයක් ගන්නවයි කියන ඊට පස්සේ හිර වෙනවා ඒක අහන්න දෙයක් නැහැ ඔය හිර වෙන්නේ අර වර්ණ දශකෙදී තමයි ඊට පස්සේ හිරේ ගත්තට පස්සේ 40ට පස්සේ ඥාන දශකේ පහල වෙනකොට වැඩි අමාරයි එතකොට වැඩි තීනට අමාරයි එතකොට වර්ණ දශකේ පව කොල්ලා ගෘහස්ත වෙලා දැන් ඉතින් වෙච්ච දෙයට එන්න සීරද කියලා වැඳගත්ත බෙදේ ගහන එක තමයි තියෙන්නේ. ඒ ඔක්කොම ඇත්තේදී අපි හිතමු ওই වර්ණ දශකයේදී හෝ කලින් හෝ හතරයේදී හෝ යම් කිසි කෙනෙක් කාර්යනංශය දැකලා සත්පුරුෂයන් දැකලා මේ ගැටි ගැහෙන හැටි දිහා බලන හිටියොත් අපිට හිතෙනවා ඉස්සලා නම් හිතන එක මගේ මෝඩකමට මගේ අවිද්‍යාවට මම සංස්කාර කරගෙන කෙරුවයි කියලා පශ්චාත්තාප වෙන්න පුළුවන් නමුත් මේක විශ්වගත තත්ත්වයක්. සීළු මානවයට උරුම වෙච්ච න්‍යාය ධර්මයක්. මේක මගේ කියාගත්තොත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මොන විදියෙ හයරියන් හතරරියන් ශරීරයක් තිබ්බත් කුරුමිටෙක් උනත් ලස්සන වුණත් අවලස්සන වුණත් මේක මට දී ඇති සාධකයක් මිස දත්තයක් මිස විනාශ කරන්න බෑ විනාශ කරනවා කියන එක මේ සක්කාය දිට්ඨිය ඇතිවීම නැතිවීම පිළිබඳව කිසි වගවීමකුත් නැහැ ඒක කෙරෙනවා නිසා රූපං අත්තනෝ සමනපසති කිව්වට හිතේ කවදාකවත් නිවනක් ලැබෙන්නේ නැහැ මේ ගාන විශ්ලේෂණ සමීකරණයක් විතරක් හම්බ වෙනවා ප්‍රමේයක් අපිට හම්බ වෙනවා ආ කොතනදීද මම මේ රූපේ ආත්මය සම කරලා කටයුතු කරන මේක ඉබේ සිදුවෙන දෙයක් වෙන වෙන වෙලාවෙදී දැකගත්තොත් ලාභයි හැබැයි අපි සාමාන්‍යයෙන් දකින්නේ අනුන් ඒ දේ කරනකොට ඒ මතින් දැකගෙන ඒ පුද්ගලයා අපි කියන අඳිනවයි කිය. රංගපාන. අනේ රංගපාන කට්ටියගේ චරිතය දිහා බලලා hina වෙන්න බෑ මොකද අපිත් රංගපාන නිසා. නැත්නම් මමත් රංගපාන නිසා. නමුත් ඒකෙන් පොඩි විසඳුමක් තියෙනවා. විසඳුමක් තියෙනවා දැන හෝ නොදැන මේ කටයුත්ත මෙහෙම සිද්ධ වෙනවා. ඒ නිසා ඒක අටුවාචාරින් වහන්සලා පෙන්වන්නේ පහන සහ දැල්ල වගේ දෙක අතර තියෙන සම්බන්ධය. එහෙම නැත්නම් රූපවන්තං වා අත්තානං කියනවා. ආත්මය කියන સંદર્ભය වර්ණවන්තයි, රූපවන්තයි. ඒ නිසා ආත්මය ඇතිතන හැම වෙලාවෙම ඒක පිළිබිඹුවක් තියෙනවා. නිමිටි කරනවා. එහෙම නැත්නම් ආරම්මන කරනවා. ආත්මයක් යම්තන සිනෝ හොල්මන් කරනවා. භූත සෙල්ලම් තියෙනවා. පිළිඹු කරනවා. ඒ නිසා රූපය රූප ආත්මය රූපවන්තයි.